ස්වභාව හතරක තමයි ආනන්දයන් කරන්නේ අවසෝස්වානේ ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම නම් ලබා ගැනීම සඳහා දෙන්නේ උපකාරණ වෙනක සමතරව මේ නිවස්ව ලබා සිටිනවා නම් යටත් පිළිසෙන සෝමම මතලා සිටිනවා නම් කෙනෙක් එවැනි කෙනෙකුට මේ සතරාර්ථ සත්‍ය පිළිබඳ දන් තිබෙන ස්වභාවයන් අවබෝධ කරගත්තාට පස්සේ අපේ ශාවල නිදාංශයේ තේරුම් ගැනීමට පස්සේ ගන්න පුළුවන් සම්බන්ධ වෙනවා දොස්සන් සන්සීමක් පිටද මඟකට ගන්න පුරන එසේ සේමන ડોક્ટર ශාම්ගේ ડોક્ટર නෙග ශක්තියට මාන සජිතක බඳ නේෂෝ භවදානියව අවුද කර ගන්නවායි කියයි ඒ පැක්ෂන් දානමගේ පාළියක්වත් දාපට දෙනවා මේ හත්ය අනේ නේෂෝ භවදානිය මේ දුක් ශාන්ති පිට බඳාන නේෂෝ භව සම්පතක් දාපට නේ දුක්ශය සේනනක් හෝ සංගතක් හෝ සම්පාතක් හෝ ඒ පරිණාමයක් හෝ දොස්කේ දානවේ කියන හැටි තීදනතෝ රූපේ තීසස් රූපේ සංකත ස්වરૂපයේ දෙවෙනි කාරණාව සංකාත දවන පවන ස්වરૂපයේ පළවෙනි එක විකරණාමය වෙනස් ස්වરૂපයකට පරිවර්තන එක හතරවෙනි කාරණාව. ඒතකොට දුක්ඛයේ පිළිබඳ තියෙනා වූ නැත්නම් දුක්ඛ සත්‍ය පිළිබඳ පවත්නා වූ පීඩන ස්වરૂපයේ පීඩන ස්වરૂපයේ කියන එක පහසෙන් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. දෙපැත්තෙන් විශාල පීඩනයකට අප බඳුන් වෙනවා. ඒ පීඩනයේ වෙන විස්තරයක් නොකියවත් අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ දෝෂය තුළින් මත විශාල පීඩනයක් ලැබෙනවා බාහිර සියලුම සංස්කාර ධර්මයන් තුළින් පීඩනයක් ඇති කර දෙන්නට පුළුවන් මේ පංචස්කන්ධය තුළින් විවිධ රෝග පීඩා ඇති කර දෙනවා අනතුරු විපත් ඇති කර දෙනවා උදදුරු ඇති කර දෙනවා ඔය ලක්ෂ දුකට තේතරදී අමුණු සෝදලෝ වෙන්න පුළුවන් නැත්නම් අවුලට සුරංගනේ චිත්ත පීඩාවන් නිසා කියන පීඩා ස්වභාවික විපත් නිසා කියන උදදුරු ඒ වගේම මෙවිත ආකාර විශේෂීදා දිනෙට ඇති වෙන දතෝග ඇති කරගන්නේ තියෙන උදුරවාදී විශාල ආකාරයකින් නොඑක් ආකාරයකින් අපේ පංචස්කන්ධේ පවරන ආකාරකල්න මේ උදුරවාක අපිට මොන පාන්නේ කියන මේ උදුරව කීදෙන ස්වභාවයෙන් දුක්ඛ සත්‍යයේ තියෙන එක්තරා ස්වභාවයක්. මේ කීදෙන සත්‍යය මනුෂ්‍යයන් වඩා සම්බල වශයෙන් ඔය අපායක සත්‍යන ඒ වගේම හේතු ලෝක සත්‍යන තේසන් සත්‍යන වගේ දක්වන්න සිදුවෙනවා. දෙවියන් වහන්සේගේ ශාස්ත්‍රයන් බව මේ තේරෙන ස්වරූපයට පත්වන්නට දෙන යැයි සිත ප්‍රපාතන උපදේශ ධර්ම නිසා ඒ ක්ලේශ ධර්ම වලින් රාගයෙන් තේරෙනේට පත්වන ද්වේෂයෙන් තේරෙනේට පත්වන මාදේ සමාධිය වෙන ධර්මයන්ගේ තේරෙනේට පත්වන ලෝකේ සාමාන්‍ය පුත්තන්දර බොහෝමින් සිටින එතරම් ධම්ම කාරණා නැති බොහෝ දෙනෙක් මේ කෙලෙස් වලින් අතිශයින්ම තීරණයකට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ධර්මයන් පිළිබඳ අවබෝධය තියෙන අවබෝධයක් තියෙන අය මානසිකව ලබලා තියෙන අය ඒ තරම් දුරට කෙලෙසෙන් පීඩාවට පිටපත් කරගන්නේ නැතුව සිත නදහස් කරලා ගන්න උත්සාහ කරන නිසා තියෙන තරමට සම කරගන්න පුළුවන්කම තිබෙන අපේක්ෂයට මේ පීඩන ස්වરૂපය අප තේරුම් ගන්නට ඕන දුක්ඛ සත්‍ය වල තියෙනා වූ මේ පීඩන සත්‍ය පීඩන ස්වરૂපය පීඩන ස්වરૂපය ඊළඟට දුක්ඛ සංකප්පෝ මේ සංකප්ප ස්වરૂපේ දුක කියන්නේ සංස්කාර සංග ධර්මයේ භාවනය දැන් ගන්නා කරන සම්පූර්ණ පරිපාලන සංග දුක්ඛ වශයෙන් දක්වත් වෙලදී දුකේ තියෙනවා දුක දුක්ඛ සත්‍ය කියන්නේ පංචස්කන්ධය පැහැදිලිවම ඒ නිසා මේ පංචස්කන්ධයේ පැවැත්ම අවස්ථාවන යෑම සඳහා නිදාකාර දුක් නිදා කරදරවලට කෙනෙකුට මොහොන් පාවිච්චි වෙනවා මේක සංගත නිසා හේතුන්ගෙන් හටගන්න නිසා හේතුන් කියනකොට මේ පංචස්කන්ධ ධර්මයන් පවතිනවා හේතුන් නැති වෙනකොට ඒ පංචස්කන්ධ ධර්මයන් නැති වෙනවා ඒක නිසා නැවත නැවත මේ පංචස්කන්ධයේ පැවැත්ම සඳහා අවශ්‍ය හේතු දෙන්න තියෙනවා හේතු සම්පාදනය කරන්නට තියෙනවා දැන් ශරීරයට ආහාර පාන කියන්නේ හේතු ශරීරයේ පැවැත්මට අවශ්‍ය හේතු දෙන්න සඳහා තමයි ඒක සංකත දුකක්. ඒ වගේම අපි දවසට වේදනාවක් ගත්තොත් දැන් ඒ සුඛ වේදනාව දැන් නැතිනවා. ඉතින් නැවත නැවත සුඛ වේදනාව ලබා ගන්නට ඕන නම් ඒ සුඛ වේදනාව වෙනදෙන හේතු හොයපුවා ඒවා ලං කර ගන්නට ඕන. මේක සංකත දුකක්. සංඥාවකට තමයි දැන් සංස්කාරවලට දැන් අපි දවස සංස්කාරක මේ දුක සංස්කාර කරපු ගමන් ප්‍රසාර සංස්කාර ඉවරයි. ඊට පස්සේ නැවත නැවත ප්‍රසාර කරනන්ට නැවත නැවත ඒ කුසලයේ ඒ සමා බලාපොරොත්තු වෙන කුසලයේ කියන සඳහා කටයුතු සම්පාදනය ගන්න වෙනවා. මේක සංකත දුකක්. මේක සංකත ඒ කියන්නේ ඒක කිරීමට ප්‍රයෝග කරගත යුතු ප්‍රත්‍ය කරගත යුතු ධර්මයන් ලං කර ගැනීමේ දුක. මේ පංචස්කන්ධයක් වශයෙන් මේ ශරීරය අපි ලැබුවාට පසුව මේ පංචස්කන්ධයේ පවස්ථාන නියමයට නලාස්තු කිරීමට ආරක්ෂා කිරීමට ලංකාව දේවා කරනවා නම් මේ හැම දෙයක්ම කරන්නේ මේ සංකත දුක මේ පවතින නිසා මේ අමතර වෙනාට මිනිස් ලෝකේ ඉපදෙන්නට කුසල ධර්මයන් කරන්න ඕන ඒක සංකත දුකක් තමයි. දිව්‍ය ලෝකෙ ඉපදෙන්න නම් ඒකත් කුසල කරන්න ඕන ඒක සංකත දුකක් තමයි. ඊගාමතර බ්‍රහ්ම ලෝකයේ උපදිනාන්නේ බ්‍රහ්ම ලෝකයේ උපදිනට බලාපොරොත්තු වෙනවා නම් ඒකෙන් තමයි හිත එකඟ කරගෙන බොහොම දුරට භාවනා කරලා සමත භාවනා දිනු කරලා ඒකේ අනුමානයෙන් පළවෙනි ධ්‍යානයේ ඊට පස්සේ පස් කරගෙන වෙනවා සමහරම දින බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ. ඉතින් නියමවල බ්‍රහ්ම ලෝකවල උපදින්න ඕන නම් ඒක මුල ධ්‍යානං උපදන්න තියෙනවා. මේ ධ්‍යානයන් උපදවගන්න එක සංකත දුක්ක් තමයි. ඒ විදිහට මේ පංචස්කන්ධය තුනේ සංකත දුකක් ලබා දෙනවා. මේක තමයි සංකත ස්වરૂපය කියලා දුක්ඛ සත්‍යයේ සංකත ස්වરૂපය කියලා පිළිගන්න කලේ. ඊළඟට දුක්ඛ සංතාපට්ඨාන දේවිකම්බන් කියලා දක්වා දෙන දුක්ඛ සත්‍ය පිළිබඳ තියෙන සංතාප ස්වરૂපය. සංතාපය කියන්නේ දවනවා, තවනවා, පිච්චෙනවා කියන අදහස. හරියට රත්ත්‍යෙච්ච යකඩයක් අන්න අපි ඇඟටින් ඇඟේට තියුවා නම් ඇඟ පිච්චෙන ආශේ මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන සාකල් ලෝක සත්‍යයට සංසාර වලට පත් කරන්න පත් කරන්න සිදෙනවා. ශාරීරික වශයෙන් සංසාරය තියෙනවා මානසික වශයෙන් සංසාරය තියෙනවා. උදාහරණ වශයෙන් අපි කතා කරපු තේ මානසික වශයෙන් ගත්තොත් අපි දැන් ප්‍රිය විප්‍රේමද දුක්ඛයක් කරනවා කියලා සමාය දුන් කරන්නේ සාමවත් ප්‍රිය කරන සමාය මුලේ උදේ සම්පූර්ණයෙන් ධම්මතාව කරනකේ අනා නෑදෑයන්ට දෙක්ෂම කෙනෙක් හදිසියේ නැතුවොත් මේ ඉක්මන් ඇති වෙන ඒ දෙවිල්ල ඒ දෙවිල්ම නිසා සමහර ශීලකේව ඇද වැඩෙන අවස්ථා පවතින. ඒ තමයි ඒක තුනේ සම. ඒක දවන. සමහර විට රාගයේ සිට දවන. සමහර විට මේ රාගයේ ඇතුළත සෑම විටම සිට දවන. ඒ වගේම දේශය ඇති වෙනම සමාන ඇති වෙනම නිශ්චය ඇති වෙනම හිත දැවෙනවා තැවෙනවා. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්නට දැන් මේක දැවීමක් මේක තැවීමක් කියලා ඒ නිසා ඒවන හැරෙනවා උපදවා ගන්නවා. ඒ රූපයෙන් රාගදේශාදී සුදේශාම සමාගයේ සිදට ඇති වෙන දෙදී ඒක දීලා ඒලම සමාන පීඩනයකට පත් වෙනවා. මොකද මේ මේ දුක්ඛ සත්‍යයේ තියෙන මේ සංසාර ස්වરૂපයේ බොහෝ දෙනෙකුට අවබෝධ කරගන්න බැහැ අවිද්‍යාව නිසා. මේ පංචස්කන්ධ ලෝකයේ විශේෂ රූපස්කන්ධය තුළින් විවිධාකාර දෙවින් ඇති කරගෙන එතන සේලෝ ධාතු උත්සන්න වෙන නිසා ශරීරය තුළ විවිධාකාර දෙවින් ඇති වෙන්නට පුළුවන් ඔය ගැස්ට්‍රයිටිස්යන් තත්ත්වයන් නැත්නම් ආස්පාද නිවැරදි තත්ත්වයන් කකුල දෙවින් කකුල දෙවින් නිවැරදි තත්ත්වයන් විවිධාකාර ඒ සේලෝ ධාතු උත්සන්න උත්සන්න වෙන නිසා පහළ වෙන දෙවිලු දෙවිලු කියලා නම් මේ පංචස්කන්ධයේ තුළින් ඒ දෙවිලු දෙවිලු තුළින් දුක් ලබා දෙනවා ඒකත් මේ දුක් සත්‍යයේ තියෙන එක්තරා ස්වરૂපයක් ඒක මනුෂ්‍යයන් විතරක් පොදු ධර්මතාවයක් නෙවෙයි. දැන් තිරසංගත සත්‍යයන්ට මේක පොදු අධ්‍ය අමනුෂ්‍ය වගේ යක්ෂයන් වගේ සත්‍යයක් දැක්කොත් ඒ යක්ෂ උපදින්නම තරහට මේ නිසා මුළු ජීවිත කාලෙම තරහමින් ක්‍රෝධයෙන් බයෙන් කටයුතු කරනවා. එම නිසාම මුළු ජීවිතේම ඒ අය දන්නේ කොයි තැනින් කොයි තැනින් කියන දෙවි දෙවි කියලා. කාමයෙන් දැවෙන, දේශයෙන් දැවෙන, කෙලෙසෙන් දැවෙන. ඒකල සිංහකින් දැවෙනවා කියලා හතර ගන්න මතේ දක්වලා තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී මේ සෑම එකම මේ කෙලෙස් මේ ආදී සෑම දෙයකින්ම දැවෙනවා. පංචස්කන්ධ ලෝකයේ තියෙන සංකල්පයේ දෙවීම වල පස්සනට සිදුවෙන නිසා මේ සංකාප ස්වરૂපයේ තේරුම් ගන්න ඕනේ. ඒ දෙවියෝ පවා සමහර විට කෝටේ දේවා මොදේ කියන්නේ සමාජීය අධිකරණ ධර්ම විදියට දැවෙනවා. නැත්නම් රාගයෙන් පිටේනවා නේද බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා දෙවියෙක් එක්තරා දෙවඟලන්ගේ විස්තර කියනවා කියන සෝත්‍යයක් තියෙනවා. මට ස්වාමීන් වහන්සේ මේ දෙවියන් නැති ඉන්න බෑ මේ තරම් ලස්සනයි මේ තරම් ලස්සනයි කියලා. එතකොට මේ මේ ධර්ම විස්තරේ පවා සෝත්‍යය දැක්කේ මේ බැරින බැඳින්ද සමාජයේ කොට කියලා තියෙන පිටින්ද ඒ සෝත්‍යය බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා ඒ දෙවියෝ කියපු ආකාරයෙන් නම් ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහට දෙවියන් පවා දැවෙනවා. දක්නපවා සම්බන්ධ මණ්ඩලයට යනවා සමාන මාත්‍රයක් වෙනවා නැත්නම් තමයි ප්‍රමාදයට පත්වලා තියෙනවා මම මේ කියලා හිතන්නේ දහණය කරගෙන තියෙන ක්ලේශ ධර්මයන්ගේ සුද පෝෂිත වෙලා තියෙනවා ඒක නිසා මේ දෙවියන් තැන්නේ මේ ලෝකේ සෑම සත්‍යයක්ම පොදු ධර්මතාවයක් මේක නිසා මේ දුක්ඛ සත්‍යය පිළිබඳව මේ සංසාර ස්වરૂපය තේරුම් ගන්නට ඕනේ ඊළඟට දුක් සත්‍යය තවත් එකක් තමයි විපරිණාමයට පත් වෙන එක. විපරිණාමයට පත් වෙනවා කියන්නේ වෙනස් ස්වરૂපයකට පත් වෙනවා පරිවර්තනය වෙනවා කියන එක. අපේ පංචස්කන්ධ ලෝකයේ ගත්තොත් තමයි පොන්ති කාලේ ඉඳලා මේ දක්වාම කොයි තරම්නම් රූපේ වෙනස් වෙන ස්වરૂප වලට පස්සනාත් අපේ ශරීරයේ තියෙන වේදනාවල් වෙනස් වෙන ආකාරය සංඥා සංකාර වේදනා වෙනස් වෙන ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්කම දෙන්නේ තොනගේ වෙනස් වීම කියන කොයි තරම්නම් දුක් අපිට අත්දකින්නට සිදු වෙනවාද කියලා. අපේ නිරෝගී වෙන්න කන්නේ හැම දවසම නිරෝගී වෙන්න බෑ ඒක නිසා ඒක වෙනස් වෙන රෝගය. ඒතකොට ඒ රෝග දුක් වලින් නිදෙන දුක් නිදෙන්නේ. අපි හැම දවසම කර්ම වශයෙන් උන්ට ගන්න කී කර්ම වශයෙන් උන්ට ගන්න තමයි ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වෙනස් වෙන නිසා නැවත නැවත එතකොට මේ නඩුවේ දෙනවා ඊට පස්සේ වහල්මේ දෙනවා ඉතින් මේක ආකාර දරා දුක් වලට බඳුන්වන්න පුළුවන් මේ පරිණාමයට වෙනස් ස්වරූපයකට පත් වෙන නිසා තමයි අපේ සිත තුළ පවන්නා ගන්න හැම විටම සැප වේදනාවක් තියෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැතුවක් නෑ. නමුත් සැප වේදනාව නිරන්තරයෙන් පවතින දෙයක් නෙවෙයි මොකටද නැති වුණා නැති වුණා. ඒක නිසා සැප වේදනාවක් නිරන්තරයෙන් වෙනස් වෙන නිසා මොනිස්ස ආකාරයෙන් වෙනවා දුක් වෙනවා. සංඥා සංකාර අපිට සංකාර ගත්තොත් කියන චිත තුළ මෛත්‍රිය කරුණාව වගේ තියෙන චිත සාන නමුත් මේවා වෙනස් වෙනවා ඒකම සමාන තරහ යන පුළුවන් පොදෙන්න පුළුවන් බඩ වෙන්න පුළුවන් විශේෂයෙන් යන පුළුවන් නැත්නම් බලවත් ආශාවක් ඇති වෙන පුළුවන් කවර ආකාරයේ මේ ධර්ම සමාගයේ චිත තුළ දැනගන්නට පුළුවන් ඒ නිසා මේ ධර්මතාවයන් පංචස්කන්ධ ධර්මතාවයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා මේ වෙනස් වෙන ස්වરૂපයේ තියෙන විශාල දුකට මුලෝක්ෂත්‍යය මොන පාන්න සිදුවෙනවා මේ වෙනස් වීම නිසා මනුෂ්‍ය ලෝකයේ ඉන්න මනුෂ්‍ය දැනට හැමදාම මානසික වශයෙන් ඉන්න බෑ. ඒ නිසා නැවලා බොහෝ විට ප්‍රේත ලෝකෙට යනවා. නැත්නම් ත්‍රිසන් ලෝකෙට යනවා. නැත්නම් ලක්ෂ්‍ය වාගේ තත්ත්ව සමස්තත් මොලට යනවා. ඉතින් මේ වෙනස් වීම නිසා ඒ ආකාර දුක් විඳින්න වෙනවා. දෙවියන් දෙවියන් වශයෙන් හැමදාම ඉන්න බෑ. ඒක නිසා ප්‍රේතකම සමහරට ප්‍රේත ලෝකේ නැත්නම් මනුෂ්‍ය ලෝකේ නැත්නම් ත්‍රිසන් ලෝකෙ ඉපදලා දෙවියන් දුක් දහඩවල පඳුම් වන්න සිදු වෙනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට හැමදාම බ්‍රහ්මයන් වශයෙන් ජීවත් වෙන්න බෑ. ඒ කාලේ වල උපනම මෙතන උදේ වෙනවා. එයින් පස්සේ සුපටි ගාමීලා ස්පර්ශයේ සුබදීන් පසු නැවත සුබදීවල තිබෙනවා වෙනස් වෙන සත්වයන් පස්සෙන විශාල දුක්ඛකර බඳුනන්නට සිදෙනවා මේකම මේ ලෝකයේ සියලුම සත්‍යෝ මේ දුක්ඛ සත්‍යයේ පිළිපැසිදෙන දුක්ඛ සත්‍යයේ අධ්‍යක්ෂක දාර්ශනික නිසා මේ දුක්ඛ සත්‍යයේ ස්වરૂපහතර අවබෝධ කරගෙන මේක මුළු විශ්වය සෑම සත්‍යයන් පොදු ධර්මතාවයක් වෙන අවබෝධය ඇති කරගන්නට ඕන. ඒ නිසා මේ විශේෂයෙන්ම තේරුම් ගන්න ලබත් විශේෂ සෝවාන් වත්නාශිතේ නැත්නම් මේ විපරිණාමයේ පස්සනේ සිතාම ප්‍රහාණය කරලා මානසික වේදනා ඉඳලා සෝවාන් වෙනවා වගේ නැත්නම් ප්‍රේතලෝකයට දෙන්න පුළුවන් දෙවියෙකුණක් වෙනවා ප්‍රේම සෝවාන් මතලට දෙනකන් මුලින්ම ප්‍රේතය වෙන්න පුළුවන් නැත්නම් දෙවි මනුෂ්‍ය වෙන්න පුළුවන් අය ධර්මයකුණක් වෙනවා සෝවාන් මතලට කියන නැත්නම් මේ විදිහට සුගතිය පසුබිමට ගාමන වන්න පුළුවන් මේ විදිහට දුක්ඛ සත්‍යයේ මේ අස්ස හතර මේ ස්වභාව හතර තේරුම් ගන්න දුක්ඛයේ දුක් දුක්ඛ සත්‍යය නම් හෝ දුකේ කියන තීන්දන තීන්දන ස්වરૂපේ තීන්දන කියන්නේ පාළුව තීන්දන කියන්නේ සුමරි එතකොට දුක්ඛස්ස සංකටක්ඛෝණය දුකේ තියෙන සංකත දුක්ඛ ස්වરૂපේ දුක්ඛස්ස සංකටක්ඛෝණය සංකපේ දවන සවන ස්වરૂපේ ඒ වගේම දුකේ තියෙන වෙනස්කම මුතරිනාම ස්වરૂපේ ඊළඟට අපි සංදේශත් ගැන කතා කරමු සමුදයස ආයුනක්ඛෝ ආයුණය ගැන රැස් කරනවා ඊළඟට සංයෝගත්වෝ මේ සංසාරයෙන් දැන් තබනවා. පරිබෝධත්වෝ සංසාරයෙන් ගැලවෙන්නදී පරි විවිධ ආකාර ආභරණ පරිබෝධ සංඥා නැති කර ගන්න. මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ අර්ථ තියෙනවා. අර්ථෝභාවයන් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා දුක්ඛ සමුදය ආත්ම නිදහනක් කියලා මේ සංසාරයෙන් නැවත නැවත ඉඳලා. එතකොට විශ්වයේ මේ දුක්ඛ සමුදයපත්‍ය කියන බුදුහාමුදුරේ දේශනා කරන බොහෝ වෙලාවලට සංහාර සංහාරයෙන් තමයි නිසා මේ සංහාර නිසා දුක්ඛ සමුදයපත්‍ය සංහාරයේ ස්වરૂපයක් තමයි ආයෝමනක් රැස් කරනවා මේ සංහාරකනේ රැස් කරනවා මේ දේවල් රැස් කරනවා රැස් කරන පුළුවන් තමන් දවසේ නියම දර බඳුන් දේවල් දරවල් ආදී හැම දෙයක්ම ඒ වාහික දේවල් රැස් කරන්නට පුළුවන් ඒ රැස් කිරීමට අත අමතරව කුසල අකුසල කර්ම රැස් කරගන්නත් පුළුවන්. ඒ කුසල අකුසල කර්ම රැස් කරන විට ඒ වගේම බාහිර දේවල් රැස් කරනකොට රැස් කරන්නේ පංචස්කන්ධ ධර්ම. මේක ගැඹුරු කතාව මේ පිළිබඳ මේකට අපි කලින් විඥානය ගැන දේශනාවක් ඉදිරිපත් කරනකොට මේ අභිසංස්කාර විඥානය ගැන කතා කරලා ප්‍රශ්කරණ විඥානය කියනවා. එතකොට ඒ රැස්වීම සිදුවන ආකාරය පිළිබඳ මේ කරුණ මෙතෙන් අදාළ වෙනවා. ඒව නැවත විස්තර කිරීම අවශ්‍ය නැහැ. විශේෂයෙන් මේ රැස්වීම ස්වභාවයේ තේරුම් ගන්න සමුදේ ශක්තිය නිසා සමුදේ ශක්තිය පොඩි රැස් කිරීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම කන්න රැස් කරනවා. ඒකෝ මනුෂ්‍ය ලෝකේ ඉඳලා උසස් කර්තවල උපදින්න ගමන් කරලා කුසල කුසල කන්න රැස් කරනවා. නැත්නම් දිව්‍ය ලෝක උපදින්න බැහැ ඒ කුසල කන්න රැස් කරනවා. බ්‍රහ්ම ලෝකවල උපදින්න තියා ධ්‍යාන කුසල කන්න රැස් කරනවා. ඒ විදිහට කුසල කන්න රැස් කරන්න පුළුවන්. නැත්නම් අකුසල කන්න සංහාවෙන් යුතුව රැස් කරන මේ විදිහට ලබිනෝ යම් කෙනෙක් කෙරෙහි ආශාවක් ඇතිලා කුක්තියක් ලබන්න තුන සංහාවෙන් යුතුව මේ අපේක්ෂා සම්මත කරනවා. නැත්නම් යම් කෙනෙක් බඩුවක් කරගන්නතල ඒ බඩුව ගැන ආශාවක් ඇතිවෙන තේ හොරකම් කිරීමේ අපේක්ෂා සම්මත රැස් කරනවා. මේ විදිහට සංහාව නිසා විවිධාකාර අපේක්ෂා සම්මත රැස් කරනවා. කුසල කර්ම කරනවා. මේ සෑම විටම පරිබාහිර වස්තුන් මෙන්න සමාගයේ සංස්කාර හිතතර පවත්නා වූ කුසල කුසල කර්ම සංස්කාර දැස්කරන විට සමාන දැස්කරන්නේ පංචස්කන්ධය. රූපස්කන්ධය දැස්කරනවා, වේදනා සංඥා සංකාර විඥාන කියන චතුස්කන්ධ ධර්මයන් දැස්කරනවා. මෙසේ මේවා දැස්කරන දැස්කරන යනකොට ඒ දැස්කරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජ අනාගත භවවලදී ඒ පංචස්කන්ධ ධර්මයන් අත්දකින්නට සිදු වෙනවා. මොකද දැන් කුසලයක් කරනකොට පංචස්කන්ධ ධම්ම නම් වැස්තරු අකුසලයක් කරන කොටත් මනසස්කන්ධ ධම්ම නම් වැස්තරේ ඒ කුසලයට අකුසලයට අනුව ප්‍රතිපාක වශයෙන් අනාගතය ලැබෙන්නේ මේ කුසලයේ ධර්ම සුපටි ගාමී පංචස්කන්ධ ධර්මය අපසලයේ ධම්ම දුකට ගාමී පංචස්කන්ධ ධර්මය ලැබෙන්නට පුළුවන් ඒක නිසා මේ විදිහට මේ දුක්ඛ සමුදය සත්‍යය සමුදය සංහාවේ තියෙන ස්වરૂපයක් තමයි වස්තන ස්වરૂපයේ මේක තේරුම් ගන්න ආයෝවනක් දුක්ඛ සංදේශාත්‍ය කියන වස්තන ස්වභාවය. තමයි මේවා තේරුම් ගත්තාට පස්සේ මේවා දැක්කම මේවා බොහෝ දුරට සිිතේ අයින්කර ජීවත් වන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඊළඟට දුක්ඛ සංදේශාත්‍ය කියන නිදානස්සෝ කියලා. නිදානය කියන්නේ ගොම කරනවා නැත්නම් ඒකට හේතු වෙනවා කියනවා. නැවත නැවත උපදවීමට හේතුක හේතු වන ස්වરૂපයන් මේ දුක් සංදේශය සංහාරයේදී. සාමාන්‍යයෙන් මේක ධාමයෙන් බැඳලා අවස්ථාවක් නෙවෙයි විශේෂයෙන්ම කෙනෙක් මරණයට පස්සෙ වෙනකොට ඔහුගේ සිතවල අනිත්‍යව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේක දුකක් කියලා දැනෙන්නේ නැත්නම් මේක දුක්ඛ සංදේශාත්ය කියලා දැනෙන්නේ නැත්නම් නැවත ඉපදින ඉපදින වාරයක් ගන්න ඉපදින පොඩි දවයේ ගියත් මේ භවයේ ඒකාන්ත වශයෙන් දුකක් ඒ භවයේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සංදේශයක් ඒක දුක මේ තමයි හෝ මගේ ආත්මයක් වශයෙන් ගන්න කිසිම දෙයක් නැතේ මේවා අත්හැරින්නට සුදුසුය කියලා එහෙම අනුගමනක් නැත්නම් ඒකන තියෙන අවිද්‍යාව මේවා ආශා කරනවා නම් මේ භවයේ කැඳී සිටින ආශා කරනවා නම් සංහාව තියෙනවා නම් ඊළඟට මම මගේ කියලා ගන්නවා නම් මේකට මම මගේ කියලා මේක දාසා කරන මෙයාගේ බුද්ධාකාර ආශාවන් සහිත අවිද්‍යාව සුපතල ක්‍රියාත්මක වෙන නිසා තමයි මරණ මොහොතේ සිටින පසුව නැවත තැනට ප්‍රතිසන්දි විඥාන නැමැති සංස්කාර බීජය ගින්නක් හටගන්නවා. එතකොට මේ නැවත නැවත මෙතන චුත වෙනකොටම තවත් කෙනෙක් අනුකම්පාවයක් කියලා වශයෙන් තමයි ඔය මේ සම්බවේශී කියන තත්ත්වයේ තත්ත්වයක් වෙන්නත් පුළුවන් ඔය පාවන්න තත්ත්වයට ඒකත් නැතිට දෙනවා ඊට පස්සේ තව තැනක පහළ වීමක් වෙන්න පුළුවන් යම් තැනකින් චොත වෙනකොටම තවත් තැනක ගිහිල්ලා උපදවන ශක්තිය මේ සංහාව තුළ තිබෙනවා අවිද්‍යාව සමග අත්යන් බැඳගෙන මේක ක්‍රියාත්මක වෙනවා. මේක දුක්ඛ සම්දේශාක්තියේ තියෙන ස්වરૂපයක් මේක සාමදින් තේරුම් ගන්නත් පුළුවන් වන්නේ රහතනාන් පස්ස පමණයි ඒ පෙර ඒ තරම් දුරටම අවබෝධ කරගන්නට කෙනෙකුට පහසු නොවන්නට පුළුවන්. දුක්ඛ සත්‍යයේ කොට අර්ථ දෙකක් අපි කතා කළා ආයෝනස්ස නිදානස්සං තව දෙකක් තියෙනවා සංයෝගයක් සම්පරිබෝධයන් දුක්ඛ සමුදය සත්‍යයේ කියනවා මේ සංසාරයේ බැටදකම ස්වરૂපයක් කියන්නේ සංයෝග කරනවා කියන්නේ බැඳලා තමයි කියනවා තමන්ගේ පංචස්කන්ධ ලෝකයට ආශා කරන එක නේද පංචස්කන්ධය බලලා දැකගන්න හරියට හරියට තමයි ලෝකයෙන් දහතු බැඳ ගන්නවා ඉස්සර කාලේ මේ පොල්තෙල් දෙනකොට සෙක්කෝ කියලා එකක් තිබුණා. ඒකේ පොල් බාලු දාලා හරක වටේට කැඳිකය යනවා බහකට දැන්නලා තියෙනවා. සෙක්කෝ වටේම හරක යනවා. ඌට කවදාම තේින් පිට යන්න බෑ ලෝන ගන්නේ දැන්නලා කියනවා. මේ ශිල්පෝ වටේ කරගෙන හනතාව කියන්නේ උපමා වගේම මේ ලෝක ශක්තියෝ මේ පංචස්කන්ධයට බැඳිලා සිටින තාක්කල් පංචස්කන්ධය අතහරින්න ඒවට බෑ. මොකද පංචස්කන්ධය අතහැරලා නිවන් ලබන්නේ පංචස්කන්ධයේ උපමා වෙලා. මේක කෙරෙහි ආශාව සම්පූර්ණයෙන් නැති වෙලා. ඒකෝට මේකට බැඳිලා ඉන්නවා නම් ආශාව කරලා තියෙනවා නම් ඉතින් එයාට නිවන් ලබන්නට බෑ. එතකොට මේක සංසාරයෙන් ගැටගහන දෙයක්. සංසාරයෙන් ගොඩවන දෙයක්. ඉතින් විශේෂයෙන්ම කාන්දාපස්සේ තමන්ගේ පංචස්කන්ධේ රූපස්කන්ධයට පොඩ්ඩම විදියට ගැටගහලා තියෙනවා. විවිධ ආකාර මොහොතට දාලා අතර සුදි කරලා මේක ලක්ෂණයි කියලා ඔක්කොම කරන්නේ මොකටම සිටේ දේ සම්බන්ධලටම පඩබලියනවා කියන මේක මහා ලෝක දෙයක් මමයි මගේ කියලා විසාගෙන මේ විසාදාකව කරා. සාහතදලා මම මගේ කියලා හිතාන මේක මේ විදිහට විවිධාකාර විශේෂ දේවල් කරලා මේක අලංකාර කළා කරන්නේ මේ පංචස්කන්ධයේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ බැඳෙනවා කියන්නේ අන්නහරින් බැඳෙනවා ඉතින් ඒකට කවදාවත් මේ රූපස්කන්ධය අතහැරලා නිවන් යන්නත් පුළුවන් කමක් නැහැ කවදාවත් ඒ සංඥාව සුබතර තිබෙනකක් කලින්. ඒ නිසා මේ පංචස් සම්පේක්ෂය තුළ තියෙන මෙහෙම සංයෝග කරන ස්වરૂපයක් බඳලා තිබෙන ස්වરૂපයක්. මේ විශේෂම වේදනා ස්කන්ධය කල්ලා බඳලා තියෙන සුඛ වේදනා විඳින්න බොහෝ දෙනා දැනටි කැමතුනාට පස්සේ ඕනෑම දහදරා වැඩක් කරයි. උච්ච කෞෂය දැනගත්තොත් ඒ පාපේ වුණත් කරන්නේ සුඛ වේදනාව ලබන්නේ. එහෙම ඒක නැති මොකද දැනනවා කියන්නේ දැන් දැනෙන්නත් බැරි වෙන විදිහට. රූපයකට ගැටගහලා වේදනාවකට ගැටගහලා සංඥා සංකාර විඥාන වලට ගැටගහලා. කුසල කුසල කර්ම වලට ගැටගහලා කියන්නේ. ඒක මේ ගැටවලින් බැඳලා ඉන්න නිසා සංසාරයෙන් සංසාරයට යන්න දෙනවා. මරණය අපිට මරණය අපිට මේ විදිහට දිගින් දිගට දිගින් යන එක යන්න දෙනවා. මෙන්න මේ සංයෝග ස්වභාවයේ දුක් සංකේතය කියන සංයෝගයක් වශයෙන් දක්වා තියෙනවා. තියෙනවා. ඊළඟට පරිබෝධ නැත්නම් සම්පේ සත්‍ය කියන තව එකක් පරිබෝධ කරනවා කියන්නේ බාධා පමුණවනවා. නිවන් යන්නට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මේක මේ පංචස්කන්ධය අතහරින්නට ඕන මේක මහා දුකක් මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා භාවනා කරන්න තියෙන පටන් ගන්න එහෙම. ඒගොල්ලෝ කෙනෙකුට මේ දුක්ඛ සංදේශයක් කියලා භාවනාව නැති කරන්න බාධා කරනවා. සමහර විට මේක බහන් මහණෙලා හිටපු අය පවා භාවනා කරන්න කියනවා භාවනා කරන්න ගියා කලින් තිබෙන රාග දේවල් ආදී ගෑනුනා දෙකලා ඇති වෙන සංහාත ක්ෂේත්‍රවල යනවා තමයි. බයෙමයි මම දන්නවා. එහමයි දැන් භාවනා පන්ති පවත්වන කෙනෙක් ඉන්නවා එහෙම කෙනෙක් අපිට තියෙනවා. එතකොට මේ විදිහට මේ සංකේත ශක්තියේ තියෙන පරිපෝෂ ස්වરૂපේ නිසා අන්හාවේ තියෙන පරිපෝෂ ස්වરૂපේ නිසා තමන්ගේ සීල සම්පත්තිය තමයි හිත කරගන්නවා. සමාධි සංකප්තිය ලැබෙනවා. ඉස්සරහාතාවයේ වෙන දාසකතාවෙන් තැන්වල දක්වලා තියෙන සමාධි උපදවන අහසුන්ගේ බෝධිසත්වයෝක කරා. සමාහට කාන්තා රූපයක් දැකලා ඒ අහසුන්ගේ ඒවත් ඔක්කොම තබයන් කියවන් සදාන හැදිලා ධ්‍යානත් නැතුව ඔක්කොම රාගයට මේ වෙලා දැකලා මේ අවස්ථාව ගැන අනන්තවත් මේ සූත්‍ර ඒවා දක්වලා තිබෙනවා. එතකොට මේ සංඛාරයේ ස්වરૂපේ නිසා අර ලබන්නට තියෙන උත්තරීමංශ ධම්ම වශයෙන් හැදෙන ධ්‍යාන මාර්ගඵල වෙන தත්ය ලබන්නට බැරිව පීඩනවා. එතකොට තමයි උත්සාහ කරගෙන යනවා නම් භවනා කරලවන් යන්න උත්සාහ කරන දෙයක් කියනවා මොන සංහාව කියලා ඉවරේම ඊට පස්සේ භවනා කඩා කපර කරන්න පුළුවන් නැත්නම් ඒක අතහරින්න පුළුවන් නැත්නම් කල්දාන්නට පුළුවන් තත්ත්වයක් තිබෙන්න පුළුවන් භවනාවට විමුක්තාකාරයෙන් පරිපෝෂණය කරන ධර්ම ඇති කරන මොනකොත් කර්ම තියෙනවා ඒ කර්ම වලින් එකක් තමයි මේ සංහාව සංහාවට පස්සේ ඉතින්ම තමයි මාර්ගයෙන් සුබ කරනවා. මොකද සංහාව කියන්නේ දුක් සංදේශයක්. ඒක වඩන්න යන කුච්චලයා දුක නිරෝධ මාර්ගාංගයේ ප්‍රතිපදාවේ සත්‍ය දුක නිරෝධයේ මාර්ගයේ වැඩම. මේ විදිහට සමුදේ සත්‍ය පිළිබඳ අවස්ථා හතරක් තියෙනවා ස්වභාව හතරක්. ඒ ස්වභාව හතර මනමින් තේරුම් ගන්න දුක් සමුදේ සත්‍යයේ තියෙන අර්ථ හතර පාළුව නැත්නම් රැස් කරනවා. ඊළඟට ආයෝ නැත්නම් නිදාගත්තා මේ සංඛාරයේ නැවත නැවත ඉදීමට යොදවන සංයෝගයන් නැවත නැවත මේ සංඛාරයේ දැන්කම් පංචස්කන්ධය ගන්නවා කියලා ගැටලනවා ඊළඟට පරිබෝධයන් මනංගන් උත්සාහ කරන කෙනෙක් සිටිනවා නම් ඒකටත් පරිබෝධ පාදා පමනනවා. මේක දුක්ඛ සංදේ දුක්ඛ සංදේශාත්මක වෙනව ස්වરૂප හතරක්. ඒකත් තේරුම් ගන්න. මේකට වඩා ඉතාම රසවත් ගන්නේ දුක්ඛ නිරෝධ සත්‍යයේ තියෙන ස්වභාව හතර සහ දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍යයේ තියෙන ස්වභාව හතර. අපි ඉස්සෙල්ල දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍යය දුක නැති කියන්නේ මාර්ගයයි දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන කියන්නේ මේ ආර්ය සත්‍යයේ තියෙන ස්වභාව හතර ගැන කතා කරනවා. එතකොට දුක්ඛ නිරෝධ ගාමී පරිපදාන සත්‍යයේ කොටස් දෙකක් තියෙනවා. මාර්ගඵල ලැබෙන්නට ප්‍රථමයෙන් අපි අනුගමනය කරනවා සීලය, සමාධිය, ප්‍රඥාව, සතිය, ආර්ය සාධනාවේ ගුණධර්ම. මේවත් දුක් නිරෝධ ගාමී පරිපදාවේ සත්‍ය තමයි. මාර්ගඵල සෝවාන් මාර්ගඵල ආදී ලබන විට සෝවාන් මාර්ගය දුක් නිරෝධ ගාමී පරිපදාවයි. ඒකට මෙතෙන්ද කතා කරන්නේ අර ලෝකෝත්තර මාර්ග වශයෙන් දැක්වෙන සෝවාන් මාර්ග, සතරදාගාම මාර්ග, අනාගාම මාර්ග, අරහත් මාර්ග වැනි අවස්ථාවන් අර පහළ තියෙන අවස්ථාවන්ට වඩා ඒකයි මේ අක්ෂේ මේකේ ස්වභාවය විස්තර කිරීමට උපයෝගී කරගත යුතුන්නේ. එතකොට මග්ගස්ස නීආනත්තං හේතුත්තං දස්සනත්තං ආදිතේ යත්තං වල අර්ථ ස්වභාව හතරක් තියෙනවා. මාර්ගයේ මේ යානකන් මේ ලෝකෙන් එතරින් මෙතට කියන්නේ මේ ලෝකේ ඉඳලා එතනට පමුණනවා. ලෞකික ලෝකේ ඉඳලා ලෝකෝත්තර ලෝකයට පමුණනවා. මේ යානක. හේතුත් නිවන් ලැබීමට හේතු කරගන්නවා. දර්ශනාත් නිර්වාණය දර්ශනය කරගන්නවා. ආධිපතියස්සන් නිර්වාණය සපත්පිටෝවානුනන ඒ ලබක මානසික අධිපති සංකල්පන ඉදමිට පසු ඔහු පින්නම් පාන දර්ශ දක්වනවා. මේ අර්ථහතරේ තාමත් පහසෙන් තේරුම් ගන්නට පුළුවන් මාර්ගඵලයක් අත්‍යවශ්‍යම ලබා සිට දෙනකොට ඔරොන්ට රැවටිච්ච කෙනෙකුට මේ ලබන්න පුළුවන්කමක් නැහැ. මාර්ගස් නියනනයන් ගැන මේ ලෝකෙන් මෙවලින් ඉතරට බලන නැත්නම් ලෝකේ ලෝකපතේ ලෝකෝත්තර සත්‍යයට පමනවා. ඒකට තේරුම් අදවසන් සෝවාන් වත්ති කෙනෙක් කියනවා සෝවාන් වෙච්ච කෙනා සත්‍යයෙන් නිසා සීලබ්බත පරමාර්ථයෙන් සංවර ධර්මයන් ඇති කර බවයි දන්නා. ඒකෝට ඒ සීලබ්බත පරමාර්ථ සංග්‍රහය පිටිපිටාවේ සංවර ධර්ම වලින් ඈඩ් කරන මෙතෙක් මෙතෙක් මෙතෙක් පමණයි. ඊළඟට සෝමාන් වෙච්ච කෙනා කාම හතකට වැඩි උපදින නැති බවයි දන්නා කාරණා. සෝමාන් වෙච්ච කෙනා ආත්ම හතකට එහා තියෙන සංසාර ගමනින් ඈඩ් කරනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් අපායේ උපදින්නේ බව මෙයා දන්නා. ඒ දුකට ගාමී වෙන්නේ බව දන්නා. ඒකට මේ දුකකින් ඈත් කරනවා සෝවාන් වෙච්ච කෙනා. සෝවාන් වෙච්ච කෙනා යම්සා අපසල කර්ම කරලා තියෙනවා නම් අපායේ උපදීමට මේ සංසාරේ පුරා කරනද මේ අපි ආකස අපාය වල ඉපදීමට හේතු වන අපසල කර්ම ඔක්කොම විපාක ශක්තිය ඔක්කොම අහෝසි කරලා ඒකත් ඈත් කරනවා. එතකොට ඒ සෝවාන්යේ තිබු පුද්ගලයා කවදාවත් වෙනත් ආගමක නායකයෙක් පසුපස යන්නේ වෙනත් ශාස්ත්‍රෝන් පසුපස යන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංග්‍රහණය අතහරින්නේ මොකද මේ නියම වශයෙන්ම ඕකල ඒ ත්‍රිවිධරණත්වයෙන් කරේ අවිච්ඡප්පසාදයෙන් සමන්නාගත වූ කියන මෂණ සම්භාවයෙන් බුද්ධලේඛ පත්‍රයේ පාඩපත් වෙන එවැනි කෙනෙක් නිසා ඔහු අන්‍ය ආගම් කරා දුවන පුද්ගලයෙක් වන්නේ ඒකත් වෙන මිදෙනවා සෝවාන් වෙච්ච කෙනාට මේ විදිහට යම් කිසි ක්ලේශ ධර්ම ටිකක් සමාජයේ සිදුතල නැති ගියානම් ඒ ක්ලේශ ධර්ම වලින් සිද්ධ වෙනවා ඒක ඈත් කරනවා සංස්කාරයෙන් ආත්ම හතකට සීමා කරලා ඒ වුණා කියන හැම ආත්මයක්ම සම්පූර්ණ නැති කරගන්නවා සතරාගාමිකෙන් කියන්නේ කියනවා නම් ඒක ආත්මයන් තමයි උපදින්නේ සතෙන් ආගාමී කියන්නේ සතරාගාමී කියන්නේ නාමතරය පමණයි උපදින්නේ මේ ලෝකේ ඒ එක්තරකට පමණයි නැවත මේ සංසාරේ වඳා පවත්ම සඳහා සිටින්නේ ඒ එක් ආත්මයක් කර අනිච්ඡේදෝම භවවල ඉපදීන් ජාතික බරාදු විනාශු මරණ දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් හැදෙනවා ඒ දුක් ඔක්කොම හැතරයි සෝවාන් වෙච්ච කෙනා අපායකින් ඈත් කරනවා සංසාරේ අමහතකට වඩා එහා තියෙන දුක් වලින් ඈත් කරනවා ආදී විවිධාකාර මේ සංසාරයෙන් ඈත් වෙන නිසාම විවිධාකාර දුක් වෙනුත් ඈත් කරනවා ඒ වගේම සතරදාගාමී උපුරුද්දලා එක ආත්මයක සීමා කරන මේ සංසාර දුක් වලින් ඈත් කරනවා අනාගාමී වෙච්ච කෙනා කවදාවත් නැවත කාම ලෝකෙ දෙන්නේ නැහැ දිව්‍ය ලෝකෙ නෑ මනුෂ්‍ය ලෝකෙ නෑ එතකොට දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකෙන් ඈත් කරන වෙන දෙයක් කියලා අනාගාමී කියන පහළ තියෙන භක්ම ලෝකවලින් ඈත් වෙන ඒව උපදින්නේ නැහැ. අනාගාමී පමණක්ම ජීවත් වෙන සුද්ධාවාසික සමාන නිවිලෝක ධර්මවල පහත් වෙන මේ බ්‍රහ්ම ලෝක පහේ පමණයි උපදින්නේ එතකොට ඒ සුද්ධාවාසයෙන් පහළ තියෙන සෑම ලෝකයන්ගෙන් ඈත්ය ඒ වගේම කාමරාගයෙන් පසුගිය සම්පූර්ණයෙන්ම වැටෙන බවදාවත් අයන මේ සිත කාමරාග පසුගිය ඇතිවන්නේ ඒ සමතර ආත්මවලට උපදින්නේ නැති විදිහට සුද්ධාවාසික එකතුනම මේ ජීවිත දාත්‍ය වෙනවා පානවා විනා කවදා නැවත දෙන ලෝකයක උපදින් නැති වෙන ආකාරයට මේ සංසාරයෙන් ඈත් කරනවා දුකින් ඈත් කරනවා සහත් චිකන සිදෙනා රහත් චිකනා කාන්ත වශයෙන් මුළු සංසාර භවයෙන් ඈත් කරනවා මේ පංචස්කන්ධ ලෝකයෙන් ඈත් කරනවා සාද දෝෂ මෝහ ආදී ලංකා කෙලෙස් තියෙනවා නම් එදා පංචේනාන තියෙන ගාඩක්වත් දෙන ඒ සෑම කෙලෙස් වලින් ඈත් කරනවා සිත සීතල කරලා නිසල කරලා සංසාර ගමන නිම කරලා මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම නැත්තම නැත් කරනවා මෙන්න මේ විදිහට මේ මාර්ග ශක්තිය තුළ තිබෙනා වූ නියානත්වය තේරුම් ගන්න මෙතනින් මේ ලෝකේ ඒ ලෝකෝත්තර ලෝකයට පමනවා. සාපේක්ෂ ලෝකේ ලෝකෝත්තර ලෝකයට පස්සා නියානත්වය. හේතු සංඥානේ නිවන දැකීමට හේතු වෙනවා. සෝවාන් මාර්ගයෙන් ලැබෙන ඥානස සෝවාන් ඵලය ලබන්නට ඒ සෝවාන් මාර්ගය හේතු වෙනවා. ඒ වගේම සතරදාගාම මාර්ග ලැබෙන ඥානක සතරදාගාම ඵලය ලැබීමට හේතු වෙනවා. අනාගාම මාර්ග ලාභය අනාගාම ඵලය ලැබීමට සහ සෝමාර්ග ලාභයන් මාර්ග ලාභය දහස් ඵලය ලැබීමට අර මාර්ග සිත්තේ වෙනවා. ඒ හේතු වෙච්ච නිසා මොකද සෝවාන් මැදලා සෝවාන් ඵල සිත් සම්පාදින්න පුළුවන් වෙනවා. නිර්වාණ රසයේ නිදීමට නුවන් රස මේකයි කියලා අත්දකින්නට තමන් කැමති තාක්ෂණ කනසේලා මාර්ග නිවනේ දැක්කගෙන නිවන් ගන්න මුදෙවිලා මේ නිවන් සෝයේ ගැලී සිටින්න පුළුවන් හේතුව උදාකර දෙනවා මේ මාර්ග සත්‍යයට. ඒක ඒක තමයි. එහෙනම් දර්ශනයන් දර්ශනයන් කියන්නේ මේ කවදාවත් නොදකපු නිවන් ධාතුව දැකීමට මාර්ග සත්‍යය කියලා. අපි උදාහරණයක් වශයෙන් සෝවාන් කෙනෙක් ගත්තොත් මේ සමන් සංසාරේ කොයි තාක්කල් සංසාරේ රැඳී සිටිනවා මේ දක්වාම සෝවාන් වෙන අවස්ථාව දක්වාම නොදැකපු නිර්වාණ ධර්ම තමයි වූ පළමුවෙන්ම දකින්නේ සෝවාන් වෙනකොට. අවදානම දෙකුලියට. ඒ සෝවාන් වෙනකොට සතරදාන වෙනස් නිර්වාණ ධර්ම දර්ශනය කරනවා තමයි. අනාගාමී කියන බරක් දෙකන නිර්වාණ ධර්ම සාක්ෂාත් කරනවා. මේකේදී වූ සාන දර්ශනය කරන සෝවාන් වෙනකොට සක්කාය දෙකේ මේ විදිහට නිර්වෘණි යනවා කියලා දර්ශනය කරනවා. සමා දර්ශනය කරනවා කියන්නේ ඒක දකිනවා. භාවනාව තුළින් අත්දකිනවා. ඒ වගේම අනාගාමී වෙනකොට සක්කාමරාග පටිච්චසමුප්පාදය මනුෂ්‍ය ධර්ම මේ විදිහේ කියාගේ දෙවියනේ යනවා නේද කියලා ප්‍රශ්නය කරනවා. රහත් වෙනකොට රූපරාග අරූපරාග මාන මුද්දයි අවිද්‍යාවෙන් සංගෝධන සම්පූර්ණ සේවලා ධානයේද අස්මිමාන සම්පූර්ණ සේවලා ධානයේද කියලා ඔබ දර්ශනය කරනවා. රහත් වෙන කෙනෙක් සිටිනවා නම් මේ සංසාර ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරනවා නේද මගේ ධාතිය සේවනා නේද මේ විදිහට මගේ සංසාර ධර්ම ජලවර වෙනවා නේද කියලා ඒක දර්ශනය දර්ශනය කරනවා. ඒක අමතරව මේ මාර්ගයේ තියෙන ස්වરૂපය තමයි මේ සංස්කාර ලෝකයේ තියෙන යථාර්ථය යථාර්ථයට පෙන්වන්න කරන දර්ශනය කරනවා. මේවා අනිත්‍ය කියලා පෙන්වන්න කරනවා, මේවා අනාත්මයි කියලා පෙන්වන්න කරනවා, මේවා දුක්ඛ සත්‍යය කියලා පෙන්වන්න කරනවා, මේක සංදේශ සත්‍යය කියලා. සත්‍යය මේක සංදේශ සත්‍යය මේක නිරෝධ සත්‍යය මේ මාර්ග සත්‍යය ආදී වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පෙන්වන්න කරන එකක් කරනවා මේ මානව සත්‍යය තුළ. මේ විදිහට මාර්ග ශක්තිය දුනේ පෙන්වන කරන නිර්වාණය තියෙනවා ඒ වගේම පෙන්වන කරන සංගෝධනයන් ක්ලේශ ගන්න ශ්‍රේණීන් තියෙනවා ඒ වගේම නිර්වාණ ධාතු සාස්වාචයෙන් හේතු භූතවන කර්ම පෙන්වන කරන ස්වરૂපයක් තියෙනවා මේ ආකාරයෙන් මෙන්න බාහිර කරගන්න තියෙනවා අපි කිසිම දෙයක් නැහැ කරුණු දෙකක් මේ අද තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් ශක්තිය දෙන්න ඕන මානසික ශක්තිය දෙනවා මෙන්න මෙන්න ස්වරූපයක් දක්ෂණත් සමග දක්ෂණය කරන ස්වරූපයක් ඊළඟට මානසික ශක්තිය කියන වැදගත් මේක ආධිපති ව්‍යාකරණ අධිපතිකම් කරනවා සාමාන්‍ය ලෝක සත්‍යයේ මුස්තලා අධිපතිකම් කරන ලෝකයේ ජීවිතයේ වාග්මීය සම්බන්ධ ක්‍රම ආකාරවල දේවල් නමුත් මාර්ගයත් විශේෂ සෝවාන්වත් එක්ක කෙනෙකුගේ සිත තුළ අධිපතිකම් කරන්නේ ලෝභයේ දේශ වෙන ධර්ම නෙවෙයි. ඒවා අධිපතිකම් කරන්න දීක පස්සේ හැකියාවක් නෑ. මේ මාර්ග සත්‍යය අධිපතිකම් කරන්නේ. ඒක නිසා ලෝභයේ සිත තුළ ඒ සමන්ත වශයෙන් කලින් වඩා සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම කලින්ට වඩා ප්‍රඥාව නුවණ වැඩිෙන්න පටන් ගන්නවා. කලින්ට වඩා ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම අවබෝධ වෙන ශක්තිය ලැබෙනවා. මම මේ කතා කරන්නේ නියමාකාරයෙන් සෝවන් වෙච්ච කෙනෙකුට නැති කෙනෙකුට නෑ බොරුවට දැක්කලා සිතන කෙනෙකුට නෙමෙයි. එතකොට ශක්ති ප්‍රතිපාශක ධර්මයන් වශයෙන් දැක්වෙන සතර සතිපට්ඨාන ධර්මයන් කලින්ට වඩා ලැබෙනවා. සම්මප්පදාන ධර්මයන් වැඩිනවා. ඉන්දිපාද ධර්මයන් වැඩිනවා. උපද්ධාව වැඩිනවා. නිමිති වැඩිනවා. සතිය, සමාධිය, ප්‍රඥාව වැඩිනවා. සත්‍ය බුද්ධංග දාන සති සම්බුද්ධංගේ ධම්මයේ විවිධ සම්බුද්ධංගේ පුණ්‍ය සම්බුද්ධංගේ පස්සද්ධ සම්බුද්ධංගේ සමාධි සම්බුද්ධංගේ ඕර්ථ සම්බුද්ධංගේ මේවා කලින් දවදා සම්මනෝතම තේනවා මේවා දිගින් දිගට වැඩෙනවා කිය. හරියට නැතිව බැංගිනේට වතුර පුරවලා ඒ වතුර දැක්කට අරගෙන තියෙනවා වතුර පිළිපිලි පිළිපිලි එන එක අපිට නිවහට තියෙනවා වගේ සමාධියේ සංකාණය තුළ කලින් කරන මේ ධර්ම වැඩි වෙන්නේ වැඩි වෙන්නේ දියුණු වෙන්නේ යන ආකාරයේ තරම් තමයි තියෙනවා. කලින් වඩා සම්පූර්ණ වශයෙන් ධර්මය අවබෝධ කරගන්න ශක්තිය තිබෙන බව තමයි තේරෙන්නේ. මොකද මේ අධිපති සංකරන්නේ මේ මාර්ගය. ලබකෂෝවා මාර්ගය. ඒකට රටත් විශේෂවන්නේ සෝවාන් මාර්ගය. සෝවාන් මාර්ගය දැනුගෙනාට ඊට පස්සේ මේ සංසාර කෙරේ කාලසින්න නැතන කලින් මේවට ඇලුම්ලත් බැඳිලා කන්නහරි මුදේ හිටියා. මේ කාලෙකින්ම කියනවා තමන් බැඳ ආරගෙන සිත ආරගෙන මේවා කෙරේ ආශාවෙන් බැඳිලා මම මගේ කියලා ඉතින් ඒවා ටිකින් ටික ටිකින් ටික අගිනේ ගිහින් යන්නට පටන් ගන්නවා. තමන්ගේ සිත තුළ විග්‍රහය තියෙනවා මේ අතහරින්න ඕනේ කියන කල්පනා ඇති වෙනවා උපාදාන බැඳීම් දෙකින් දෙක ගැළවි ගැළවි ගැළවි ගැළවි යනවා අර සතන සූත්‍රයේ ගාථාවක් තියෙනවා දැන් ධම්මපුතේ මේ චතුරාර්ය සත්‍ය මනේ අවබෝධ කරගන්න එවැනි කෙනා සංසාරේ දුකම මත බොහෝ ප්‍රමාණයට පස්සනම් නැතේ භවන්නත් මන්නාදයන්ට නැවත ආත්ම අටකට වැඩි උපදින්නේ නැහැ. අටවෙනි ආත්මය ගන්න ආත්ම හතයි වැඩිම උපදින්නේ. එතකොට නියරිසයන් විභාගයන්ගේ ගම්භීර කන්නේ සදේශානේ නිසා අපි දේවන්ත දොසක් මතන් නැතේ ගවන්න තමයි ආදියන්නේ. එවැනි කෙනා කොච්චර දැන් මාර්ගඵල ලැබුවට පස්සේ කාමයෙන් බැදී කරන ලෞකික දේවල්ම කරගෙන ඉගෙන ගැනීම කටයුතුම කරගෙන සමාධියටම බැඳෙන හිතලා ආත්ම අහසටයි වැඩිම උපදින්න අන්තට කරගෙන උපදින්නේ. මේක මාර්ගයේ තියෙන අධිපති ස්වરૂපේ. ඒකයි අධිපති ගන්න කරන්නේ. කලින් හැට වගේ ලෝභයේ අධිකම් කරන මේකේ ප්‍රතිදාන කරන්නට මේ වගේ ආශාවෙන් වැඩිව සංහාවෙන් උපාදාන කරගෙන අධිපතිකම් කර කර ඉන්නේ මෙතෙක් මෙතෙක් ඒ තත්ත්වයේ සම්පූර්ණයෙන් නැති කරන මාර්ගයක් වෙනනේ මේ ධර්මයෙන් අවබෝධ කරගන්න අවශ්‍ය විශාල සැලසීමක් පිටට සහායක් ලැබෙනවා මේ ආකාරයෙන් මාර්ග සත්‍ය පිළිබඳව සාංශෝභාව හතරක් තියෙනවා නියානතන් මෙලොවින් නැත්නම් මේ ලෝකයෙන් ලෞකික ලෝකයෙන් ලෝකෝත්තර ලෝකයට පත්වනවා හේතුස්කන් නිවන දක්ෂණය දුන මොනාසෝවන් පලාදී ඵලයන් ලැබීමට නිවන සාක්ෂාත් වීමට හේතු වෙනවා. දක්ෂණත්තන් නිවන පළමුවෙන් වටාවට දක්ෂණය සෝවාන් වෙනකොට ඊට වඩා ගැඹුරින් ගැඹුරින් දක්ෂණය කරනා නිරේධිකව මාර්ග ඵල ලැබෙනකොට ඊළඟට අධිපති සංකර්මාවේ මාර්ගයේ සමාධියේ සිටවලේ සමදාවත් අධිපත්‍යම් කරන දීත පස්සේ කටකමක් කෙලෙස් වලට ගන්නවා මාර්ගයට අධිපති සංකරණයට ඊට පස්සේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ අර්ථ හතර තේරුම් ගන්න. ඊළඟට කියන්නේ නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍යයේ තියෙන අර්ථ හතර නිස්සරණං කං විවේකං අසංකතං අමදක්ඛං. මේක හරියට තේරුම් ගන්න පුළුවන් අදු වශයෙන් සෝවාන් මතල පරිසමයට සංවර්ධනය කරන එකයි. නිස්සරණාර්ථය කියන්නේ මුදෙනවා. මුදහස් වෙනවා. විවේක විවේකත්වය කියන්නේ විවේකයටපත් වෙනවා. ඊළඟට අසංකතයන් කියන්නේ සංකත නෙවෙයි හේතුෙන් හදගත්ත මේක නෙවෙයි අමතරයන් කියන්නේ මරණ ධර්මයක් නෙවෙයි නිසා නිවනේ නිරෝධ සත්‍ය කියන නිස්සාරණාර්ථය තමයි යදප්පේ කියන සෝවාන්වත් කෙනෙක් සිටිනවන උණු ඒකාන්ත වශයෙන් හරි සත්‍යදිකියාවේ සංයෝජන වලින් සම්පූර්ණ නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරනවා ඒක නිදහස් වෙනවා අපාය අපාය ගාමී අකුසල වලින් නිදහස් වෙනවා අපාය නිදහස් වෙනවා ඒක නිදහස් වෙනවා ඊගම් මුත්තන්ගේ භූමිය නිදහස් වෙනවා ආර්ය භූමියකට උපත් වෙනවා එතකොට සකදාගාමී කෙනායි අනාගාමී හිතා ගන්න පුළුවන් වෙනවා ප්‍රාප්ත කෙනාගෙන මේ ඇති හිතා ගන්න පුළුවන් වෙනවා ඔය විස්තර කරන්න ගොඩාක් වෙලා මේ නිස්සාරණාසේ නැත්නම් මේ නිදහස් ගන්න දැන් ආන ප්‍රමාශයෙන් කතා කරනකොට කෙනෙක් නම් මුළු තුනක් වෙලා. Tamange පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙලා නිර්වාණය නිදහස් වෙලා බුද්ධ ධර්ම සංඥාන් ප්‍රතිලක්ෂණයෙන් දැන් නිදහස් වෙලා මේ ලෝකේ ගම්පා සංස්කාර ධර්ම තියෙනවා ඒ ඔක්කොගේම වෙන නිදහස් වෙලා සිත සම්පූර්ණ රාගය නිදහස් වෙලා ද්වේෂය නිදහස් වෙලා මෙලෙන් නිදහස් වෙලා කෙලෙස්වලින් නිදහස් වෙලා බැඳීම් වලින් නිදහස් වෙලා ඒ කියන්නේ සෑම දෙයකින්ම නිදහස් සත්‍යයේ විමුක්ති සත්‍යයේ පත් කරන මේ නිරෝධ සත්‍යයේ සෝවාන් වෙච්චකනා නිදහස් කරන පස්තුනා නිදහස් භාවයක් ලැබෙනවා සතරාගාමී වෙච්චකනා. අනාගාමී වෙච්චකනා වෙනවා නම් කාමරාගයෙන් නිදහස්, පටිඝයෙන් නිදහස්, කවද ලෞකික කාමාවචර නෝකයෙන් නිදහස්, ඒ වගේම යම්සාකම් කාමරාග පටිඝ නිසා ඇති වෙන දුක් පීඩා සංකඩෝ කියන කියන නිදහස් වෙනවා. මේ නිදහස් වීමට අතරතරව මේ නිරෝධ ශක්තිය තුළින් තියෙන සංසාර දුකෙන් නිදහස් කරගන්නවා. වාක්‍ය සෝවාන් වෙච්ච කෙනෙක් ගැන බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම කතාවක්. මහණේ සෝවාන් වෙච්ච කෙනෙකුට මේ ලෝකයේ ඉතිරි අනාගතයේ නැවත නැවත ඉපදෙන්නදී විඳින්න තියෙන දුක් ප්‍රමාණය මහා මහ සාගරයේ ජලය නක්. සෝවාන් වෙච්ච කෙනෙකුට බුදින්ද කියන දුක් සමානයි මහණෙනි මේ දිය බිඳුවක් වගේ පාසල දෙයක්. ආත්ම හතක් තුළම නිින්නේ තියෙන අර දිය බිඳුවක් වගේ. ඒක කොච්චරනම් දුකකින් නිදහස් වුණාද නිස්සාරණයට පත්වනාද කියලා එහෙම නිස්සාරණයට පත්ව කෙනෙක් කියනවා නම් එහෙම නිවනට පත්ව කෙනෙක් කියනවා නම් ඉගෙන හිතලා සතුට වන්න පුළුවන් ඒක ආනිසංසතුට වෙන්න පත්වනවා. නිසාරම විවේකයන් මේ නිරෝෂකයේ ගුණසිත විවේකයටපත් වෙනවා දැන් සාමාන්‍ය පොත්පත්වල ලෝකේ සත්‍යයේ සිට නිග්‍රහයක මොන්නේ කාරාර සිටිලි වෙනවා යකත්යේ සෝවාන්ත්‍ය කල් සමාජයට සංවාදිත ප්‍රවාහකම කියනවානේ පල් සමෝද ගැන කල්පනා කරලා බලන්න කොහොමද කොච්චරනම් විවේකයක්ද මොනද සිටිලක් අතුන්නේ නිවන් අවබෝධ කරගෙන දැනීම මාත්‍රේ පමණයි සිට නිවිලා සාන්ත වෙලා සැලසුණා ඉතාම ප්‍රණීත නිර්ආංශ සුවයක දිවිලන නිර්වාණ සුවයේ දැකගෙන සිටපාවි. ඒකට උඩදී කිසිම කෙලෙසක් නැහැ. කෙලෙස් ශ්‍රේෂ්ඨ නිදහසේ අවස්ථාවයි. මේ අවස්ථාවයි. ඒ වගේම තමන්ගේ පංචස්කන්ධ ලෝකේ ගැන කිසිම බරක් දුකක් නැවතන්නේ ඊළඟ ඔක්කොම නිදහස. ඊළඟට මේ ලෝකේ ලංකා බාහිර දේවල් කියන තමන්ගේ දෝරු දුර දුරව දේවල් අතවල් ආගම ජාති භාෂා මේ ලෝකේ යන්තා දේවල් ඒවන් ඔක්කොම නිදහස් වෙනවා. ඒක ජීවිතේ පස්සේ ඒ විදිහට කොයි තරම් ශාසනීයද සෝවාන් කියලා අදුවසන සෝවාන් එක්ක සෝවාන් වෙන කල සමෝධයට පත්වන්න පුළුවන් කෙනෙකුට අත්දැකීමකට පුළුවන්. මේ මේක ස්වરૂපය. අර ඔක්කොම සංස්කාර වලින් මේක නිදහස් වෙලා විවේක වෙන එක. සිදුවීම් වලින් මේක නිදහස් වෙලා විවේක වෙන එක. පංචස්කන්ධයෙන් නිදහස් වෙලා විවේක වෙන එක. මොන දේශයෙන් සෑම ධර්මයකින්ම නිදහස් වෙලා නිවන පමණයි කියන්නේ නිවන් කිය මෙවැනි පවත්නා දැනීම මාත්‍රයන් අනිත්‍යම සංස්කාර ධර්මයෙන් නිදහස් වෙන ආකාරය මේ පරිණතිය බුදේකය තේරුම් ගන්න පුළුවන් කියන බලස් විදේ පස්සේ කියන්නේ ඒකයි. මේ නිවනේ තියෙන වෙනම ස්වභාවයක් විවේක භාවයට පත් කරනවා. එතකොට ඊළඟට අ අසංකප්ප අසංකප්ප කියන්නේ හේතෙන් හදගත්තේ නැහැ කියන එක. දැන් පංචස්කන්ධය ගැන කතා කරනවා කියන්නේ සංකතයි කියලා කියනවා. ඒක හේතුන් හදවත් වෙනවා. ඒ නිසා නැවත නැවත නැවත නැවත ඒක උපදවා ගන්න උත්සාහ කරන්න තියෙනවා. මොකද කන්නට ඕන උදේ කනවා, දවල් කනවා, දෙකක් කනවා, අනිත් කන් පිට පිට ඕක කන්න ඕන, දේහ දෙනවා, කරුණ දෙකක් කන්න ඕන. ඉතින් සාමයේ සාමයේ කබලේ දානවා, කබලේ දානවා, ඕවා අපේ පුතාලා දෙනවා. මේ ආකාරයෙන් සංකත දුක් නිදින්න දෙනවා පංචස්කන්ධය. මෙවැනි ඉතින් ගන්නේ සෝවාන් වදලා ඉන්න කෙනෙක් කියනවා නම් ඔහුට කවදාවත් Tamange සෝවාන් මාර්ගසිත පරිසිත නැති වෙයි කියලා කවදාවත් බයක් වෙන්නට කිසිම හේතුවක් නැහැ. ඒක සමස්තම සෝවාන් වෙලා ඉන්න නැති වෙන්නේ නැති ධර්මයක්. ඒක ඒක නිසා ඒක සංකත ධර්මයක් නෙවෙයි. ඒක හේතුන්ගේ හටගත් දෙයක් කියනවා නම් හේතුන් නැතිවම ඒක නැති වෙනවා. නමුත් මේක හේතුන්ගෙන් හටගත් ධර්මයක් නෙවෙයි. මේ නිවන අනුකරණයට ඕනේ නැත්නම් නිවන ආශා කරන්නට ඕනේ. මේක හැදගන්නට ඕනේ කියන දෙයක් කරන්න අවශ්‍යකම නැහැ. ප්‍රවාහන දෙලයින් කෙනෙකුට ඕන වෙලාවට පල් සමෝධ කරනවා දෙන්න පුළුවන්. නිවන සුවඳ කරලා ඉන්නට පුළුවන්. සකදා ගන්න ගන්නවත් ඒක වගේ වගේ. එතකොට එතන තියෙනවා අසංසත ස්වરૂපණ වාහේකේ හදගත් දේවල් නෙවෙයි. මේ නිසා ගැඹුරු කාරණාවක් ඒකටත් ගැට කියන්නේ ගැඹුරු කාරණාවක් මේ විදිහට තේරුම් ගන්නට බෑ. වැදගත් විශේෂ මේ අඩුම වශයෙන් සෝවාන් අනාගාමී රහත්පත් වෙනස් කරලා නැත්නම් ඒකේ තියෙන මේ මේ සත්‍යය සම්පතසෝරෝකේ තේරුම් ගන්න බැහැ නේද කියලා. එතකොට මේක තියෙන කාරණා අමතකයි. මේ නිවනේ තියෙන අමොත්ත ස්වરૂපය. අමොත්තේ කියවන නෑට ගන්න අමොත්ත රසය කියලා එකක් කියලා තියෙනවා. ඒකට සම්මත කියලා වචන පාවිච්චි කරන්න අපිට පුළුවන්. එතකොට මේ නිවන යටත් වෙන ශෝණය පරිසමත සමාධිය කියනවා නිවන පොලිස්ථාන ශාන්ත ප්‍රණීත මූලික සැනසීමකට නුර කියලා. ලෝකෝත්තර ශ්‍රෝයක්ද කියලා දැනගන්න පුළුවන් බානම් පරම සුඛානුභාවය තමයි පරම ලෝකයේ ඉන්නම සැපේ. මේ කරනවාදිනා නිරෝධ සත්‍යද සතරාගාමී පිටකනා ඊට වඩා ඉහළයි අනාගාමී පිටකනා ලබන නියම මිසක් සදාසක්දායක අරහත් පිටකනා දේශිබද පරමාව නිවන් ධාතු පිළිබඳ තියෙන කී අමත ස්වરૂපේ ඊට සදා ඉවරයි. ඊට අමතරව මේ ලෞකික දේවල් වලින් ලැබෙන සබ සම්පත් ප්‍රාපාරික නිසා ඒකෙන් ලැබෙන සැපේ කියන්නේ එපා වීමක් අපිට this immigrant who Russian who said that something is not like a love situation. ඒක තමයි අපි සයන් දිහා බලන්නේ. ඉතින් ඒක බලන ඉන්නකොට ඒකේ පාඩම. නැත්නම් අපි හිතමු ජානතාවක් මේ පරිණාමයේ කාන්තාවක් නැත්නම් මේ නිහස මේ ගැඹුරු ගැඹුරු විපාක කාලයක් යනකොට ඒක නිකන් මේ පරිවෙන්තර කියන දෙකේ එකාරීමක් වෙනවා. ඒ ඕනම දෙයක් එහෙම තමයි ලෝකයේ සම්බන්ධ මේ නිවන් රසුනේ නෙවෙයි. අද වශයෙන් සෝවාන් අත්දැක ඉන්න කෙනා අද පැයක් පලසමවට සම්බන්ධ වෙනවා. හිතට සමාධිය කියලා ඒක පාවෙන්නේ. ඒක තීමක් තියෙන්නේ. මේක නිවිල නිවිල සමාධියකට පත් වෙනවා. එන්න එන්න මේක යනවා සාමාන්‍යයෙන් අමතයි නැති නැති වෙන විදිහට තව තවත් තව තවත් කොපමණ කාලයක් මේ නිවන් දකින්න ඉඳලා හිටියත් පිරිනම් පාන මොහොත් දක්වාම නිවන් දර්ශන මෙන්න මේක එපා වීමත් කියන්නේ කවදාවත් ඒක නිවන ස්වභාවයට පත්න්නේ ඒක ඉන්ටර්නෙට් කියන නිවන වශයෙන් වෙනස් වෙනස් වෙනස් වෙනවා මේක බලයේ ඉතිර බැඳිලි බැඳිලි බැඳිලි මේ විදිහට නිර්වාණය පිළිබඳ අමතාර්ථයේ කියනකක් තියෙනවා අමත ස්වરૂපයේ කියලා ඒකක් තේරුම් ගන්න. ඒතකොට මේ ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ ස්වභාවය එක එක සත්‍යයට හතර හතර 16ක් අපි ප්‍රකාශ කරා. මේ 16 දැනෙන ගන්නකොට සමන්ත මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පැහැදිලි සමන්කම ලැබෙනවා. ඇති මේ කාර්යයට කරන්න පුළුවන් අනේ අනුමාශය සෝවාන්වත් වෙනවා. සිද්ධ කෙනෙකුට අන්තිමකට වුණා පුළුවන් දුක්ඛ සත්‍ය ස්වરૂපේ තේරුම් ගන්නට, සමුදය සත්‍ය ස්වરૂපේ තේරුම් ගන්නට, මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය ස්වરૂපයන් පැහැදිලි වශයෙන්ම තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න තියෙන හැකියක මම මේ ගැන සිතලා කල්පනා කරලා තියෙන මේ වශයෙන් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් සම්පූර්ණ අත්දැකීමක් නොව ඒ සම්පේ දෙක පිළිබඳ නිරෝධ සත්‍ය සාමාන්‍ය සත්‍යයේ ස්වરૂපය. මේ ආකාරයෙන් මේ සම්ප්‍රදාය සත්‍ය පිළිබඳ සෝභායන අවබෝධ කර ගැනීමෙන් ඇත්ත වශයෙන්ම කෙනෙකුට පහසුවෙන්ම ඵලයට සිතපත් වෙනවා නම් ඵලයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. සම්මෝහණය වෙන ඵලයට සිතපත් කරන්න පුළුවන් නම් මේ දේශනය නැවත අහන්න අහලා ඉවරලා ඵලයට සිතපත් සකස් කරගෙන ඉන්න මේ ඵලයට පත්වනාට පස්සේ තියෙන කලින්ට වඩා ශාන්තයි කලින්ට වඩා ප්‍රණීතයි කලින්ට වඩා සුවදායකයි කලින්ට වඩා පහසෙයි කියලා ඵල සමෝතන සංවාදින පුළුවන් ස්වරූපයෙන් අපද නිතරම සම්පූර්ණ වෙනවල ස්වභාවයෙන් තේරුම් ගැනීම අත්න ආනිසංශයේ ඉඳලාගෙන උත්සාහ වෙනකොට අත්දැකීම් පුළුවන් ශක්තිය ලැබෙන නිසා එයාම කල්පනා කරන්නේ මේ විදිහට මේ දතර සම්බන්ධයන්ගේ ස්වરૂපයේ ඉතාම හොඳටම අවබෝධ වන්නේ රහත් පිටිකලට පහළ පාරමාර්ග පාරලාභිය පිළිබඳ අත්තන ඒ අවබෝධයන් ඒ මාර්ගයට අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙනුනේ සාමාන්‍ය අවබෝධයක්, සතරාගාමී උපකරණයට වඩා වැඩි අවබෝධයක්, ඊට වඩා වැඩි අවබෝධයක් අනාගාමී උපකරණයට රහත් උපකරණයට ඊටත් වඩා වැඩි අවබෝධයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නිසා මේ දසවස්වද ධර්මයන් පිළිබඳ සෝපකයන් තේරුම් ගන්න සතරවස්වද ධර්මයන් අවබෝධ කරගන්න. ඒ සතරවස්වද ධර්මයන් අවබෝධ කරගන්න උදේ මේකට මේ සතරවස්වද ධර්මයන් අවබෝධයෙන් ලබන්නා වූ අමාමහ නිවන් සැනසීමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරලා අපේ මේ දේශනාව මෙතනින් නිම කරන්න. අපි දැන් දෙවියන් දෙන්න ආකාශසහත් වන පාඩේ කියන ආකාශසහත් බුම්මඨා වේවානාගාමයි දෙපාපණයන් තම මොදිස්සාදනන් දක්වන සාසනාමයි දෙපාපණයන් තම මොදිස්සාදනන් දක්වන දේශනා ආකාශසහත් බුම්මඨා වේවානාගාමයි දෙපාපණයන් තම මොදිස්සාදනන් දක්වන මම් ප්‍රාණිතේ ප්‍රාර්ථනා කරන්නේ නාපුණ්‍ය පන්නේ මාමේ බාල සමාවනාව සතන්